එකඟ කරගන්නට භාවනාවේදී කෙරෙන දේවල් අතර මේ සිතේ ඇතිවෙන එකඟතාවය ඉතාම වැදගත් වෙනවා. දැන් මේ සිතේ එකඟතාවය කියන එක අපි කොහොමද තේරුම් අරගෙන තියෙන්නේ කොහොමද මේ ඒකාග්‍රතාවය හඳුනාගන්නේ මොකද්ද එකඟතාවය කියලා කියන්නේ ඒ එකඟතාවයට දෙන්න පුළුවන් අර්ථකථනය මොකද්ද මේක බොහොම හිතන්නට වටින කාරණයක් බොහෝ විට ඒ එකඟතාවය කියන එක වැඩි වශයෙන් අර්ථකථනය කරන්නේ පැහැදිලි කරන්නේ මේ මොනවත් හිතෙන්නේ නැති එකම දෙයක් ගැන විතරක් හිතෙන ස්වභාවයක් විදිහට. කිසිම දෙයක් ගැන හිතෙන්නේ නැති සිතිවිලි එන එක නතර වුණු හිතෙන්නේ නැති තත්වයක් විදිහට තමයි ඒ ඒකාග්‍රතාවය පිළිබඳව සමාජයේ ලෝකයේ තියෙන ජනප්‍රිය අදහස. දැන් භාවනා කරන්න හදනකොට දැන් භාවනා නොකරනකොට ওই අදහසේ අපිට ඉන්න පුළුවන්. අපේ හිත එකඟ නැහැ. ඉතින් ඒක එකඟ වුණාම කිසිම දෙයක් හිතෙන්නේ නැහැ. හරිම නිදහස්. හිත දුවන්නේ නැහැ. පිටිවිලි එන්නේ නැහැ. ඒ වගේ සංකල්පයක් අදහසක් හිතේ ඇති කරගෙන ඉන්න පුළුවන්. දැන් භාවනා නොකරන තාක් කල් එකඟතාවයට ඔය අර්ථකථනය ගැලපෙනවා. භාවනා කරන්න පටන් ගත්තාම අපට වැටෙන කාරණයක් තමයි මේ මනසේ තියෙන ඇත්ත తত্ত্বය ඇත්ත తত্ত্বය මොකද්ද සිතිවිලි එන එක සිතිවිලි එන එකට තමයි සිත කියලා කියන්නේ මේක දෙකක් නෙමෙයි සිතයි සිතිවිලි කියලා කියන්නේ දෙකක් නෙමෙයි දැන් අපි කතා කරන්න වචන විදිහට ඒ විවහාරයේදී තේරුම් ගන්න පහසු වෙන්න දෙකක් විදිහට කතා කරාට හිත කියනවා ඒ හිතට සිතිවිලි එනවා හිතක් පවතිනවා ඒ පවතින සිතින් අපි හිතනවා එහෙම කිව්වට මෙතන ඇත්තටම තියෙන්නේ එකයි කෙරෙන්නේ එක දෙයයි සිතිවිලි ඒම සිටීම කල්පනා කිරීම දෙකක් නෑ මෙතන. හරියට අපි කිව්වොත් කවුරු හරි දුවනවා කියලා ඒ ඒ වගේ එකක් ඒක දිවීමක් තියෙනවා එතන. පුද්ගලයෙක් වෙනමයි දුවන එක වෙනමයි ඒ දෙක වෙන් කරලා ගන්න බෑ. වැස්ස වහිනවා කිව්වා වගේ. දැන් වැස්සයි වහිනවයි දෙකක් නෙමෙයි. අපි හිතනවා වැස්ස කියලා දෙයක් තියෙනවා ඒ දේ වේලාවකට වහිනවා. ඒතර වැස්ස වහින්නේ නැහැ කියනවා. ඒතර වැස්ස කියන දේ දැන් වහින්නේ නැහැ. වෙලාවකට වහිනවා. දැන් ගඟ ගලනවා කිව්වත් ඒ වගේ. අපි හිතනවා ගඟ කියලා දෙයක් කියනවා ඒක ගලනවා. එතන හැබැයි ඇත්තටම මෙතන තියෙන්නේ වහිනවා කියන ක්‍රියාව ගලනවා කියන ක්‍රියාව. ඒ ක්‍රියාව එච්චරයි. ඉතින් අපිට කතා කරන්න ගියාම ක්‍රියාපදයකින් විතරක් කතා කරන්න අපහසු නිසා නාම කොටයක් හදාගන්නවා. ඒ වගේ දෙයක් තමයි මේ හිතටත් වෙලා තියෙන්නේ. සිටීමක් තියෙනවා, සිටිවිලි එනවා, යනවා, එච්චරයි හරියට වහිනවා වගේ. ඉතින් අපි ඒකට නාම පදයක් හදාගෙන කියනවා හිත කියලා. එතකොට ඒ හදාගත්ත නාම පදේ තමයි මේ එකඟ කරන්න යන්නේ. ඒ ඇත්තටම අපි මේ වචනයක් තමයි මේ එකඟ කරන්න හදන්නේ. මෙතන වචනයක් නෙමෙයි භාවනාවේදී පේනවා වචනයක් නෙමෙයි මෙතන ක්‍රියාකාරීත්වයක් තියෙන සිතිවිලි එනවා යනවා එනවා යනවා එනවා යනවා හරියට ශබ්ද ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා වගේ කනට කොච්චර ශබ්ද ඇහෙනවද ඒ වගේ සිතිවිලි එනවා එනවා එනවා එච්චරයි ඉන් එහා හිතක් තියෙනවා කියලා දැනලා තියෙනවා ඔය හිතන එක ඇර හොඳට බලන්න අපි කාලයක් භාවනා කරන්න උත්සාහ කළානේ කොයි වෙලේ හරි දැන්නලා තියනවාද හිතෙන එකට පිටින් එපිටින් පරිබාහිරව කොහේ හරි හිතක් කියලා දෙයක් තියෙනවා කියලා දුවන හිතක් තියෙනවා කියලා එහෙම එහෙම දැනෙන්නේ නෑ අපිට. දැනෙන එකම දේ තමයි මේ කල්පනා වෙනවා. ඒක ඒක දේ මතක් වෙනවා. සිතිවිලි එනවා. Taman ගැන, අනුන් ගැන, අතීතය ගැන, අනාගතය ගැන සිතිවිලි එනවා. එච්චරයි. ඒතර මොකද්ද මේ එකඟ කරන්න ඕන කියන්නේ දැන්? දැන් සිතිවිලි එනවා යන එක නම් වෙන්නේ දැන් අර ප්‍රශ්නේ බලන්න කොච්චර වෙනස් විදිහකටද අපිට ඇහෙන්නේ. දැන් හිතක් තියනවා, ඒ හිත හිදුවනවා, මෙහෙදුවනවා. ඒක කොහාටවත් දුවන්න දෙන්නේ නැතුව නවත්තන්නට ඕනි කියන ඔන්න අදහසක් ගත්තොත් ඒකේ එහෙම අදහසකට එන්න ඉඩ තියෙනවා. නමුත් දැන් භාවනා කරන්න ගියාම තේරෙනවානේ එහෙම හිතක් තියෙන බවක් අපිට දැනෙන්නේ තේරෙන එකම දේ පිටිවිලි එනවා යනවා එනවා යනවා. උදේ මොකද්ද මේක එකඟ කරන්න තියෙන්නේ දැන් මොනවද එකඟ වෙන්නේ? ඒ ඒ එකඟ බව කියන එක ওই විදිහට විස්තර කරන්න බැහැයි කියන එක තේරෙනවා. ඒක හරිය වැදගත් මේ එකඟතාවයේට භාවනාමය අර්ථකථනයක් හොයාගන්න එක වචන වලින් නෙමෙයි භාෂාවෙන් නෙමෙයි භාවනාවෙන් අර්ථකථනයක් හොයාගන්න. මොකක්ද එහෙනම් එකඟ වෙනවා කියන්නේ? ඒකාග්‍රතාවය කියන්නේ මොකක්ද එහෙනම්? දැන් අපි අත්දැකීම් වලින්ම මේක මේ කාරණය සාකච්ඡා කරමු. මතිකාද මේ ප්‍රායෝගික ප්‍රශ්නයක් වන නිසා විභාගයකට පිළිතුරු ලියන්න තියෙන කාරණයක් නෙවෙයි, විෂයට සම්බන්ධ දෙයක් නෙවෙයි, හැකියාවට සම්බන්ධ ඒ කාරණයක් නෙවෙයි. ප්‍රායෝගික භාවනාවට සම්බන්ධ දෙයක් නිසා අපි භාවනාව පැත්තෙන් මේ කාරණය දිගටම දිගටම අත්දකින්න පුළුවන් ආකාරයෙන් විස්තර කරලා බලමු. දැන් එකඟතාවය කියන්නේ මොකද්ද? අපි මානසික ඒකාග්‍රතාවය මොකක්ද කියලා අඳුනගන්න ටිකක් අපි බලමු අපිට තේරෙන තැනකින් පටන්ගෙන දැන් කිසියම් කාරණයක් සම්බන්ධයෙන් අපි කීප දෙනෙක් එකඟ වෙනවා කියන්නේ මොකද්ද? ගෙදර වෙන්න පුළුවන් අපි ඉන්න තුන් හතර දෙනා ගමනක් යන එක ගැන කොහෙද යන්නේ කියලා එහෙම නැත්නම් ගෙදර මොන තින්තද ගාන්නේ රාත්‍රියේට මොනවද කෑමට ගන්නෙ එහෙම නැතිනම් නිමාඩු කාලෙට කොහෙද යන්නේ දැන් මොනවා හරි ඒ වගේ කිසියම් කාරණයක් පිළිබඳව හැමදෙනාම එකඟ වෙනවා කියන්නේ මොකද්ද අපි හැමෝම එකඟතාවය පළ කරා අපි හැමෝම එකඟ වුණා ඒ අදහසට කියන්නේ මොකද්ද ඒ එතනදී බොහෝම පැහැදිලි ඒ එකඟ වීම කියන්නේ ඒකාග්‍රතාවය කියන්නේ විරුද්ධත්වයක් නැහැ. විරුද්ධත්වයක් නැති ස්වභාවයට මොනවටද විරුද්ධත්වයක් නැත්තේ කිසියම් තීරණයකට කිසියම් අදහසකට ඒ කිසියම් අදහසකට තීරණයකට එතන ඉන්න කාගේවත් විරුද්ධත්වයක් නැතිනම් අන්න අපි කියන හැමෝම ඒ අදහසට එකඟ වුණා කියලා. ඒක තමයි ඒ සාධ්‍යතාවය කියන්නේ. බොහොම සරල දෙයක්. සරලව තේරුම් ගන්න පුළුවන් දෙයක්. දැන් ඊට වැඩිය සමාජයට ආවම හැමෝම එකඟ වෙනවා කියන්නේ මොකද්ද? කිසියම් ප්‍රශ්නයකදී සාකච්ඡා වෙන කාරණයකදී කිසියම් මතයකට මතයක් ඉදිරිපත් වුනහම ඒ මතයට කවුරුවත් විරුද්ධ වෙන්නේ නැතිනම් ඊට එරෙහිව කවුරුවත් යන්නේ නැතිනම් අන්න එතනදි වෙන්නේ හැමෝම එකඟ වුණා කියලා. කියන්නේ විරුද්ධ මත නැහැ, විරුද්ධ අදහස් නැහැ. ඇත්තී එකම එක අදහසක්, එකම එක මතයක්, එකම එක තීරණයක්. එහෙම නැතිනම් වෙන්නේ මොකද්ද? මට දෙක තුනක් තියෙනවා. නුවර යනවද, කොළඹ යනවද, සුදු පාට ගන්නවද, කහ පාට ගන්නවද, කාන් කනවද, බත් කනවද? දැන් ඔන්න මට දෙක තුනක් තියෙනවා. ඉතින් මේ එක එක මතය අල්ලාගත්ත එක් එක්කෙනා ඒ මතය තහවුරු කරන්න හදනවා, ඒ මතය ක්‍රියාත්මක කරන්න හදනවා. අනිත් මතේ වැරදි කියලා. ඒක වැඩක් නෑ කියන දේ. අනිත් මතේ ගත්ත කෙනා ඒ ඒ අදහසම තහවුරු කරන්න හදනවා එතන කාමයක් නැහැ. කාමයක් නැහැ දැන් ගැටුමක් තියෙන හැප්පෙනවා. මේ මත එකිනෙකා එක්ක හැප්පෙනවා. මත අල්ලගත්ත අය හැප්පෙනවා. මෛත්‍රියකුත් නැහැ එතන ඊට පස්සේ. මිත්‍රත්වයක් අඩු වෙලා යනවා. බලන්න ඕනෑම තැනක මිත්‍රත්වය නැති වෙලා ගිය ඕනෑම අවස්ථාවක් අරගෙන බලන්න කොහොමද මිත්‍රත්වය නැති වුනේ? ඔය අදහස් වලට ගැටිච්ච නිසා. දැන් ඔය කාරණය අපි ගෙනෑවොත් මනසට දැන් අපේ මේ සිතිවිලි කියලා කියන්නේ හරියට එක එක පුද්ගලයෝ වගේ. මේ සිතිවිලි කියන්නේ හරියට පුද්ගල සමූහයක් වගේ. ඒ පුද්ගල සමූහයක එකතුවක් තමයි මේ අපි මනස කියලා කියන්නේ. වෙන 아무තු දෙයකට නෙමෙයි. පුද්ගල සමූහය නැත්තම් සිතිවිලි සමූහයක එකතුවක්. එළවරක් නැති සිතිවිලි වල එකතුවකට. දැන් අපිට පේන්නේ ඒ ටිකනේ. අපිට හිත කියලා මනස කියලා පේන්නේ මොකද්ද? සිතිවිලි කන්දරාවක්. කෙලවරක් නැති ප්‍රමාණ කරන්නට බැරි සිතිවිලි මහා කන්දක්. දැන් එහෙම සිතිවිලි ගොඩක් එකට එකතු වුණාම දෙයක් තියනවා වගේ පේනවා. දැන් සමූහයක් කියන වචනේ ගන්න එක එක නාමපදයක් ඒක වචනයක්නේ සමූහයක් කියන්නේ. ඉතින් ඈතින් බලන්න සමූහයක් දිහා අපිට පේන්නේ එකක් වගේ. හැබැයි සමූහයක් කියලා දෙයක් නැහැනේ. ගිහිල්ලා බැලුවාම පේනවා එතන මිනිස්සු 10ක් 15ක් 100ක් 1000ක් ඉන්නවා. වෙන වෙනම ඉන්නේ. ඒ වෙන වෙන වශයෙන් සිටින මිනිසුන් දිහා සමූහයක් විදිහට අපිට බලන්න පුළුවන්. හැබැයි දැන් එතන ඒ අය එකිනෙකා එක්ක ගහ ගන්නවා නම් දැන ගන්නවා නම් එතන අපිට සමූහයක් කියලා පේන්නේ නැහැ පිල් ගොඩක් පේන්නේ දෙපැත්තක් පේනවා එතන ගහගන්නේ දෙපැත්තක් නම් බැනගන්නේ දෙපැත්තක් නම් අන්න අපිට පේන එතන කණ්ඩායම් දෙකක් ඉන්නවා කියලා. අර ඒක වචනයක් පාවිච්චි කරන්න බෑ තවදුරටත්. එක කණ්ඩායමක් සමූහයක් කියන වචනේ තවදුරටත් පාවිච්චි කරන්න බෑ දැන්. දැන් කණ්ඩායම් දෙකක් කියලා කියන්නේ වෙන්නේ. ඊළඟට එතන කණ්ඩායම් තුනකට බෙදලා ගහ ගන්නවා නම් හතර පැත්තකට මත තියාගෙන බැන ගන්නවා නම් වාද කරනවා නම් බලන්න අර සමූහය තවදුරටත් නැති වෙලා දැන් සමූහය හොයාගන්නම නේ අර එකඟතාවය කියන එක නැත්තටම නැති වෙලා ගිහිල්ලා දැන් අන්න කණ්ඩායම් කණ්ඩායම් වැඩි වෙවි වැඩි වෙවි වැඩි වෙවි යනවා දැන් ඔය දේම තමයි මේ අපේ මානසික ක්‍රියාවලියේදී සිද්ධ වෙන්නේ මෙතන සිතිවිලි ගොඩක් තියෙනවා ඇවිල්ලා යන ඒ පිටවිලි සියල්ලේ එකතුවකින් අපිට පේනවා මනස කියලා දෙයක් තියෙනවා වගේ. එච්චරයි. හරියට අර මිනිස්සු ගොඩාක් එකතු වෙනාම එතන එක කණ්ඩායමක් වගේ පේනවා වගේ. හැබැයි එතන හතර ලං වෙලා බැලුවොත් හැම මිනිස්සු දෙන්නෙක් අතර මිද තියෙනවා. එහෙම එක කණ්ඩායමක් කියන්න බෑ. එතන මිනිස්සු ගොඩක් ඉන්නේ. හරියට කැලයක් කිව්වා වගේ. කැලේ කියන්නේ ඒක වචනයක්. හැබැයි හොඳට ගිහිල්ලා බලන්න මේ කැලේ කියන්නේ මොකටද කියලා. ගිහිල්ලා බැලුවහම තේරෙයි වෙන් වෙන්න වෙන් වෙන්න ගස් ටිකක් තියෙනවා. ඒ අර කැලේ කියලා අමුතුවෙන් ගන්න දෙයක් නැහැ නේද? තියනවාද ගස් ටික ඇරෙල ගස් ටික නැතුව කැලේ කියලා වෙනම ගන්න තැන ගන්න දෙයක් නැහැ. ඔය ගස් ටික එකට එකතු වුනහම අපි වචනයක් පාවිච්චි කරනවා කැලේ කියලා. එච්චරයි. අමුතුවෙන් කැලේ කියලා දෙයක් නැහැ. ඒකම තමයි මනස සිත කියන එකට කියන්න තියෙන්නේ. ඔය සිතවිලි ගොඩක් එකට එකතු වුනහම මනස කියා දෙයක් තියනවා වගේ හැඟෙනවා අපිට. තියනවා වගේ දැනෙනවා. තියනවා වගේ පේනවා. හැබැයි එහෙම මනස කියලා ඔය කැලේ කිව්වා වගේ නිසා අමුතුවෙන් දෙයක් නැවතිතිවිලි ටික පැත්තකට දැම්මොත් මනස කියලා දෙයක් හොයාගන්න නැති වෙලා යනවා. හරියට මේ ශරීරයත් ඒ වගේනේ. දැන් මෙතන සෛල ගොඩක් තියෙන්නේ. ඒ සෛල එක එක රටාවට එකතු වුණාම ඔන්න ඇහැ කියලා එකක් හැදෙනවා. කන, නාසය, කොණ්ඩ එක එක විදිහට නියපොතු හැදෙනවා. හැබැයි මෙතන තියෙන්නේ සෛල ගොඩක්. ඒ වගේම තමයි ඊටතරී සරලයි මනස කියන දේ. දැන් මේ සිතවිලි සමූහය එක අදහසක ඉන්නවා නම් එතන ගැටුමක් නැහැ. එක මතයක ඉන්නවා නම් එතන ගැටුමක් නැහැ. එක තීරණයක ඉන්නවා නම් එතන තියෙන්නේ කාමය. කොතනද ඒ සිටිවිලි තියෙන තැන. අභ්‍යන්තරයේ ආධ්‍යාත්මයේ තියෙන සාමයක්. එතන ගැටුමක් තියෙන්න බෑ. හරියට එකම අදහසක ඉන්න කවුලක් වගේ එකම අදහසක වැඩ කරන කාර්යාලයක් වගේ එතන ගැටුමක් නැහැ අසහනයක් නැහැ තියෙන්නේ කාමයක් සතුටක් මෛත්‍රියක් මිත්‍රත්වයක් හැබැයි එහෙම වෙන්නේ නැහැ අපේ හිතේ ඒකයි ප්‍රශ්නේ මේ අපේ සිතිවිලි එක සිතිවිල්ලක් අනිත් සිතිවිල්ලට කැමති නෑ තියෙනවා විරෝධයක්. තියෙනවා අකමැත්තක්. ප්‍රතික්ෂේප කිරීමක්. අපි අනිත්‍යයට අකමැති වෙනවා වගේ අනිත්‍යය ප්‍රතික්ෂේප කරනවා වගේ මේ සිටිවිලි අනිත් සිටිවිලි ප්‍රතික්ෂේප කරනවා මේ සිටිවිලි අනිත් සිටිවිලි එපා කියලා කියනවා ඒවට විරුද්ධ වෙනවා එක සිටිවිල්ලක් කිව්වහම මේ දේ කරමු කියලා හා කියන්නේ නැහැ තව සිතවිල්ල. ඒ සිතවිල්ල කරන්නේ එයාට ඕනේ වැඩේ. සිතවිල්ලක් කියනවා අපි ඇහුම්කන් දෙමු කියලා. දැන් හිතෙනවනේ අපිට. ආ දැන් ඇහුම්කන් දුන්නොත් හොඳයි මොනවට හරි. දැන් මෙතන කියන්නේ හිතෙනවා අපිට ඇහුම්කන් දෙන්න. හිතෙනවා කියන්නේ මොකද්ද? ඇහුම්කන් දුන්නොත් හොඳයි කියන සිතවිල්ල එනවා. දැන් ඒ සිතිවිල්ල කියන දේ අහනවද තව සිතිවිලි? අනිත් නෑ. ඒ එහෙම මේ සිතිවිල්ල කිව්වට ඇහුම්කන් දෙන්න ඕන කියලා තව සිතිවිල්ලක් කියනව නෑ. ඔයාට ඕන නම් ඇහුම්කන් දෙන්න මට ඊට වැඩිය වැඩක් තියෙනවා. මට ඊයේ සිද්ධියක් තියෙනවා. ඒක ගැන ටිකක් හිතන්න ඕනේ. ඉතින් ඒ සිතිවිල්ල උත්සාහ කරනවා අර අතීත සිද්ධිය ගැන ආවර්ජනය කරන්නට එක සිතිවිල්ලක් උත්සාහ කරනවා ඇහුම්කන් දෙන්නට තව සිතිවිල්ලක් උත්සාහ කරනවා ආවර්ජනය කරන්න. දැන් සිතිවිලි දෙකක් නම් තියෙන්නේ පොඩි ගැටුමයි. නෑ එහෙම නෑ. ඔන්න තව සිතිවිල්ලක්. දැන් එයා කැමති නෑ මේ දෙන්නටම. මේ දෙන්න එකම එකඟ වෙන්නේ නෑ. වර්තමානයේ ඇහුම්කන් දීමට එයා එකඟ වෙන්නේ නැහැ. අර අතීතය ආවර්ජනය කිරීමට එකඟ වෙන්නේ නැහැ. එයා හෙට හෙට මුණ ගැහෙන්න කෙනෙක් ගැන හෙට යන්න තියෙන ගමනක් ගැන එයා සැලසුම් කරනවා බලාපොරොත්තු හදා ගන්නවා සිහින දකිනවා එයාට අවශ්‍ය නැහැ එහුම්කන් දෙන්න ඒ සිටිවිල්ලට ඕනේ ඊය ගැන හිතන්න දැහුම්කන් දෙන සිතවිල්ල එයාට ඕනෙත් නෑ ඊයේ හිතන් ගැන හිතන්නත් හෙට ගැන බලාපොරොත්තු හදාගන්නත් ඊයේ සිද්ධිය පිළිබඳ මරණය කරන සිතවිල්ල ඒ සිතවිල්ලට අවශ්‍ය නෑ දැහුම්කන් දෙන්නවත් අනාගතය පිළිබඳ සැලසුම්හත් දැන් බලන්න මනසට වෙලා තියෙන දේ අපිට මොකද්ද වෙලා තියෙන්නේ මේක නෙමෙයිද වෙන්නේ ඔය සිතවිලි තුනක් තවත් වෙනවා නම් තව සිතවිල්ලක් ඇවිල්ලා බලන්න කෑවද දවල් තේ බිව්වද? ඉතින් ඒ ඒ සිතිවිල්ලට අවශ්‍ය ඒ ශාරීරික කුසගින්න විකාශයේ ඒක ගැන හිතන්න. එයා කියනවා මට අහුම්කම් දෙන්න ඕනෙත් නෑ, ඊයේ හිතන්න ඕනෙත් නෑ, හෙට ගැන හිතන්න ඕනෙත් නෑ, මේ වෙලාවේ බඩගින්න ගැන. විපාකය ගැන, මහන්සිය ගැන, දාඩිය ගැන එයා හිතනවා. දැන් හතර පැත්තකට බෙදිලා අපේ මනස ඉතින් එකඟතාවයක් තියෙයිද? ওই නැතිකම තමයි දුවන හිත කියලා කියන්නේ. 아무තු හිතක් නෙමෙයි, විසිරුණු හිතක් කියන්නේ මේ හිත විසිරෙනවා නෙමෙයි. මේ එන එන සිටිවිලි අතර නැහැ එක මතයක්, එක අදහසක්, එක හඬක්, එක කොඩියක් යටතේ ක්‍රියා කරන ස්වභාවයක්. තවත් එන්න පුළුවන් හතරක් නෙමෙයි. අවසිතිවිලි එන්න පුළුවන් දැන් රිදෙනවා ටිකක් ඒක ගැන හිතනවා වාඩි වෙලා ඉඳලා ඒ අතර තවත් සිතිවිල්ලක් එන්න පුළුවන් මේ කියන දේ එයා විනිශ්චය කරනවා මේවා හරිද එහෙම හොයලා බලන සිතිවිල්ලක් එනවා. තව සිතිවිල්ලක් ඇවිල්ලා බලනවා මේ මීට කලින් කියවපු පොතක තියෙන කාරණයක් එක්ක සංසන්දනය කරනවා මේ කියන දේ. බලන්න එක මොහොතේ අපේ සිතිවිලි කී පැත්තකට යනවද? ඒ සිතවිලි දෙකක් නැහැ එකඟ වෙලා. දැන් මේ தත්ත්වය නෙමෙයිද ආහාර ගන්න විට තියෙන්නේ. මේ தත්ත්වය නෙමෙයිද අපි ස්නානය කරනකොට තියෙන්නේ. මේ தත්ත්වය නෙමෙයිද පොතක් කියවන විට රූපවාහිනිය බලන විට නිදාගන්න යන විට මේ හැම මොහොතකම මෙන්න අපේ හිත කියන දේ ස්වභාවය මෙන්න අපේ මනසේ පැවැත්ම මේක තමයි ඇත්ත தත්ත්වය. දැන් මෙන්න මේ එකකට එකක් සම්බන්ධ නැති එකකට එකක් එකඟ නොවන එක කොඩියක් යටතේ එක හඬක් යටතේ එක අදහසකට අනුව වැඩ කරන්නේ නැති මේ සිටිවිලි එක්කයි අපි භාවනා කරන්න වාඩි වෙන්නේ. ඒතර මෙතන වෙන දේ අපිට බොහොම පැහැදිලි. හිත එකඟ කරගන්න කලින් මේ වෙන දේ පැහැදිලි කරගන්න ඕනේ. මේ අමුතුවෙන් එකඟ කරනවා කියලා දෙයක් නෑ මෙතන. එහෙම මේ මොනවා හරි තැන් තැන් වල තියෙන දර ටිකක් අපි එකතු කරලා එක මිටකට ගන්නවා වගේ එහෙම දෙයක් නෙමෙයි මෙතන වෙන්නේ. ඊට වැඩිය හුඟක් වෙනස් දෙයක්. දැන් අපි භාවනාවේදී මොකද කරන්නේ? දැන් අපි එතෙන්ට යමුකෝ දැන් මොකද්ද භාවනාවේදී කරන්නේ? අපි අදහසකින් වාඩි වෙලා. මොකද්ද අදහස? අපි හිතමු ආ මං හුස්ම ඇතුල් වීම පිටවීම ගැන අවධානයෙන් සිටිනවා. ඒක සිටිවිල්ලක්නේ. ඒ සිටිවිල්ලෙන් අපි වාඩි වෙනවා. වාඩි වුණාම දැන් ඒ හිතවිල්ලට අනුව ඔක්කොම වැඩ පිට වෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. අර සූර්ය වාදනෙන ඒක අහන්න ඕනි ටිකක් එන්නේ නැත්නම් ඒක මහා කරදරයක් කියලා ඒකත් එක්ක අමනාප වෙන සිතිවිල්ලක් එන්නේ නැත්නම් බස් එක තියෙන්නේ කීයටද කියන ඒ සිතිවිල්ලක් එන්නේ නැත්නම් ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ අපිට තියෙන ওই සිතිවිල්ල විතරනම් මොන සිතිවිල්ලද අර වාඩි වෙනකොට අපි වාඩි වුණානේ කිසියම් අරමුණකින් මේ වාඩි වෙන්නේ මම ආස්වාද ප්‍රස්වාස හඳුනාගන්න කියලා. එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ සිටිවිල්ල විතරක් හිතේදී අපිට මුළු කාලෙම හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා දැනි. නමුත් එය නෙමෙයි ප්‍රායෝගික ඇත්ත. එහෙම නෙමෙයි වෙන්නේ. ඒ සිටිවිල්ල වාඩි වෙනවත් එක්කම අමතක වෙන්න පුළුවන්. අමතක වෙනවා කියන්නේ මොකද්ද? තව සිතිවිල්ලක් එනවා. ඒ සිතිවිල්ලට වැදගත් නෑ මේ කලින් සිතිවිල්ල මොකද්ද? ඇයි මේ වාඩි උනේ? එයා අහන්නේ ඇයි මේ වාඩි උනේ? ඒවා වැඩක්ද? මටත් වැඩක් තියනවා කරගන්න. එහෙම මේ සිතිවිලි අහන්න පුරුදු වෙලා නෑ. එක පැත්තකින් හරීම අකීකරු සිතිවිලි මෙතන තියෙන්නේ. අහන්නේ නෑ. එයා එකපාරට එතෙන්ට කඩාගෙන පැනලා අර කවුරුවත් කරගෙන හිටිය වැඩක් නැද්දට එයා කඩාගෙන පැනලා එයාට ඕනේ දේ කියනවා. ඒකනේ අපි හිත දුවනවා කියන්නේ. එයා කියනවා දැන් මට උදේ කෙනෙක් හම්බුණා නම් දැන් එයා ගැන හිතන්න පටන් ගන්නවා. එයා ගැන හිතමු කියලා කියනවා මේ සිතිවිල්ල ඇවිල්ලා මට. කිව්වහම මොකද වෙන්නේ? දැන් මම වාඩි උනේ ආස්වාද ප්‍රස්වාස ගැන අවධානයෙන් ඉන්න. ඒ සිතිවිල්ලෙන් වාඩි උනේ. ඒ වාඩි වෙලා පළවෙනි ආස්වාදය, පළවෙනි ප්‍රස්වාසය දැනගන්න කලින් සමහර විට දැනගන්නවත් එක්කම ඒ මැද්දට කොහෙන් හරි තව සිතිවිල්ලක් කඩාගෙන පාත් වෙනවා. ඒ මොකද්ද එයා අරන් ඉන්නේ? එයා මට කියනවා අර උදේ මුණ ගැහුණු කෙනා ගැන අපි ටිකක් හිතමුද? එයා කියපුවා ගැන ටිකක් කල්පනා කරමුද? ඇයි මේ මිනිස්සු එහෙම කිව්වේ? මොකද කරන්නේ ඒ සිතිවිල්ල මට යෝජනාවක් ඉදිරිපත් කරනවා. දැන් එහෙම යෝජනාවක්, එහෙම පෙළඹවීමක් කරාම මට අමතක වෙනවා ඇයි මම වාඩි වුනේ කියලා. අමතක වෙලා මම මේ දෙවෙනි සිතිවිල්ල කළ යෝජනාව ඉස්තිර කර ඒ අනුව කල්පනා කරන්න පටන් ගන්නවා. දෙයක් කිව්වනම් ඒ උදේ හම්බුන කෙනා ගැන හිතන්නේ මං හිතන්න පටන් ගන්නවා. ඒක ගැන ටිකක් හිතනවා. එහෙම සිතමින් සිතමින් ටික වෙලාවක් ඉන්නකොට ඒ ගැන සිතිවිලි ඇති කරගනිමින් ඉන්නකොට ඒ මැද්දට ඔන්න තවත් සිතවිල්ලක් කඩාගෙන පාස් වෙනවා. එයා බලන්නෙත් නෑ මේ මනුස්සයා මොකටද වාඩි උනේ? දැන් මේ මොකද්ද කරන්නේ? ඒව ගැන කිසි මේ චාරිත්‍ර කියන ඒවා ඔක්කොම අමතක කළා සිතිවිලි වලට කල්යාණ මිත්‍රවරුනි චාරිත්‍ර කියලා දෙයක් නැහැ. චාරිත්‍රය කියන එක බාහිර දෙයක්. මේ අපි පිටින් හදාගත්ත දෙයක්. සිතිවිලි වලට සිරිත් පිරිත් නැහැ. සිතිවිලි වලට ආචාර ධර්ම කියලා කොටසක් නැහැ. සිතිවිලි වලට සංස්කෘතිය කියලා දෙයක් නැහැ. ඒව ඔක්කොම සිතිවිලි වලට පිටින් තියෙන දෙයක්. සිතිවිලි වලින් හදාගත්ත දේවල් වෙන්න පුළුවන්. නමුත් අපි කෙලින්ම සිතිවිලි වලට ගියාම නීති නෑ, සදාචාරයක් නෑ, ආචාර ධර්ම ටිකක් නෑ, සිරිත් සිරිත් නෑ. හරීම ස්වභාවික විදිහට ඒ සිතිවිලි ක්‍රියා කරනවා. තුන්වෙනි සිතිවිල්ලක් කඩාගෙන පාස් වෙනවා. මොකක් හරි මුදල් පිළිබඳ යාට ඕන හිතන්නේ. ඇඳුමක් ගන්නට ඕන දැයකට සල්ලි තියනවද? කාට හරි ඇඳුමක් අරන් දෙන්න ඕනේ. ඒකට සල්ලි තියනවද? මොකක් හරි ඔන්න යා ආර්ථික ප්‍රශ්නයක් ගෙනල්ලා දානවද? ඒ තුන්වෙනි සිතවිල්ල මට කියනවා මේ ආර්ථික ප්‍රශ්න ගැන ටිකක් කල්පනා කරමුද? දැන් එහෙම කිව්වහම මට මොකද වෙන්නේ? මට කොහොමද දැන් අමතක වෙලා තිබුණේ මං වාඩි වුණේ ඇයි කියලා ඊළඟට අර උදේ මොන ගැහුණු කෙනා ගැන කල්පනා කර කර ගියද ඒකත් අමතක වෙලා ගිහිල්ලා මම අර තුන්වෙනි සිතිවිල්ල කළ යෝජනාව ඉදිර කරමින් අර ආර්ථික ප්‍රශ්න ගැන හිත හිතින්. මේ ඒක ටික දුරක් හිතනවා. ඒ ගැන සිතිවිලි ඇති කරනවා. එයාත් එක්ක ටික දුරක් යනවා ගලාගෙන. පාලක. ඉතින් යනකොට ඔන්න ආපහු තව සිතිවිල්ලක් එන්න පුළුවන්. දැන් ටිකක් ධන මිස්තර ඉදෙනවා කියලා ඉතින් එතකොට බලනවා දැන් කොයි වෙලේද කකුල දිගාර ඉඳ ලැබෙන්නේ. එයා කියනවා ධන ඉතරිදෙන එක ගැන හිතමුද? ඒක තමයි දැන් තියෙන ප්‍රශ්නේ කියලා. ඒ කිව්ව ගමන් මට මේ සිතිවිලි තුනම මතක නෑ. හතරවෙනි සිතිවිල්ල ඒ ගැන සිතමින් යනවා. මේකයි මිත්‍රවරුනි ඇත්ත తত্ত্বය අපේ හිතේ ওই හිත කියන දේ සිද්ධ වෙන ඇත්තම ස්වභාවය ඔකයි. මේකට තමයි අපි හිත දුවනවා කියන්නේ හිත විසිරෙනවා කියන්නේ හිත එකඟ නැහැ කියන්නේ දැන් මේ தত্ত্বය අපි අත්දකින්නට ඕනේ අපි අත්දකිනවා හැබැයි මේක තේරුම් අරන් නැහැ මොකද්ද මේ වෙන්නේ කියන එක දැන් මේක තේරුම් ගත්තහම අපිට අවබෝධ වෙන කාරණයක් තියෙනවා මොකද්ද පළවෙනිම එක තමයි මේ අමතක වීම කියන එක. අපි කර කර හිටියදී අමතක වෙන්නේ ඇයි? ඇයි අපිට බැරි දිගටම මතක තියාගෙන ඉන්න මම මේ වාඩි වුණේ මොකටද කියන එක. අන්න ඒ අමතක වීමට තමයි කියන්නේ සිහිය නැති වෙනවා කියලා. දැන් මේ සිහිය සතිය කියන දේ කිසියම් දුරකට තිබුණොත් ඒ සිහිය සතිය තියෙන තාක්කල් දන්නවා මොකද්ද වෙන්නේ කියලා. ඇයි වාඩි වුනේ කියලා. ඇයි මේ ඇස් දෙක පියාගත්තේ කියලා. එයා සිහිය තිබුණා කියලා සද්ද ඇහෙන්නේ නැත්නම් ඇහෙනවා. පෙර ගහනවා ඇහෙනවා, කපුට කෑ ගහනවා නේ. හැබැයි ඇහුණට එයා දන්නවා මම වාඩි වුනේ කපුට කෑ ගහන එක අහන්නවත් බෙර ගහන එක ගැන හිතන්නවත් නෙමෙයි කියන එක. හැබැයි සිහිය නැති වෙච්ච ගමන් එයා අතරමං වෙනවා. සිහිය නැති මනසක් කියන්නේ මං මුලා වූ මනසක්. සිහිය නැති පුද්ගලයෙකු කියන්නේ අතරමං වූ පුද්ගලයෙක්. එයා මහා වීදි ගොඩක කොහේ යනවද කියන්න දන්නේ නැතුව ඔහේ ඒ වීදියෙන් මේ වීදියට අර හන්දියෙන් වම් පැත්තට මේ හන්දියෙන් දකුණු පැත්තට ඔහේ හැරෙමින් පටන් ගත්ත තැන දන්නෙත් නෑ දැන් ඉන්න තැන දන්නෙත් නෑ කොහාටද යන්නේ කියන එක දන්නෙත් නැතුව තවුන් ගහන කෙනෙකු බවටපත් වෙනවා සතිය නැති වෙච්ච ගමන්න හරියට හබලක් නැති රුවලක් නැති ඔරුවක තත්ත්වයටපත් වෙනවා මහ මුහුද මැද තියෙන සිහිය නැති වෙච්ච ගමන්. කොහාට යන්නද දන්නෙත් නැහැ, කොහොම යන්නද දන්නෙත් නැහැ. රැල්ලක් වෙනකොට වම් පැත්තට ගහගෙන යනවා. දියවැලක් ආවම ඒ ඔස්සේ ඇදගෙන යනවා. රැල්ලක් ආවම උඩට යනවා. කුලකක් ආවම එක තැන කැරකෙනවා. ඒ தත්ත්වයටපත් වෙනවා. ඒ නිසා මේ දුවන හිත නැත්නම් විසිරුණු හිතට මූලිකම හේතුව තමයි සිහිය අවධානය නැතිකම තොට ඇති කරගත යුතු වැදගත්ම ගුණාංගයක් නැතිනම් දක්ෂතාවයක් කුසලතාවයක් තමයි සිහිය අවධානය. සිතිවිලි එන්න පුළුවන්. අත්දැහෙන්න පුළුවන් වගේ. සිතිවිලියයි හැම පැත්තෙම යෝජනාදායි. දැන් බලන්න ඔය රැස්වීම් වල මූලාශ්‍රයේ ඉන්න සභාපතිවරයෙකුගේ කාර්යය මොකක්ද? එයා කියන න්‍යාය පත්‍රයට අනුව මීළඟට තියෙන්නේ ලබන මාසේ යන විනෝද ගමන ගැන කතා කරන්න. ඉතින් එතකොට ඒ පිළිබඳ අදහස් කියන්න. ඉතින් ඒක සමාජිකයෙක් කියන ලාම්බාදුතරයන් තව කෙනෙක් කියන ගමන් පොරොන්නරුයන්. ඉතින් ඔක්කොම මේ මාතෘකාවට අදාළනේ. හැබැයි ආත් කෙනෙක් ඔන්න හිතපුවම නැකිట్లా වෙන කාරණයක් කතා කරන්න පුළුවන්. ගිය මාසේ කරපු වැඩක් ගැන. ඉතින් එතකොට සභාපතිවරයෙක්ගේ කාර්යය මොකද්ද? නෑ මහත්මයා අපේ මේ වෙලාවෙන් කරලා තියෙන ඔකට නෙමෙයි. ඔය අදහස මේ වෙලාවට අදාළ නැහැ. ඒ නිසා කරුණාකරලා මාතෘකාවට අනුව කතා කරන්න කියලා කියන එක තමයි සඳහන් වෙන්නේ. හැබැයි එහෙම මිනිස්සු එක එක අදහස් දාන එක වළක්වන්න බෑ. එහෙම අදහස් දැම්මහම ඒ අදහස අඳුනගන්න ඕනේ අපි මේක මේ මාත්‍රිකාවට අදාළ දෙයක් නෙමෙයි මේ වෙලාවට අදාළ එකක් නෙමෙයි ඒ ගැන හිතන්න යන්න එපා කතා කරන්න එපා හැබැයි එහෙම ඒ සභාපතිවරයාට ඒ අවධානය අවබෝධය තිබුණ නැත්නම් ඔක්කොටම අමතක වෙලා යනවා මේ මොකක් ගැනද කතා කරමින් හිටියේ ඊළඟ රැස්වීම සම්පූර්ණයෙන් පෙරලෙනවා ඒ ගිය මාස ගැන කතා කරන්නේ දැන් ඒ දෙයම තමයි අප හැමදෙනාටම තියෙන මක්නිසාද ඒක තමයි හැමදෙනාගේම මූලික මානසික ස්වභාවය සිහිය නැතිකම, අවධානය නැතිකම, සිතිවිලි එනේන සිතිවිල්ල වර්තමාන මාත්‍රිකාව බවට පත් කරනවා. ඔය ඒ නිසා තමයි ඔය රචනා ලිවීම ඉතාම වැදගත් වෙන්නේ මාත්‍රිකාවකට අනුව. දැන් රචනයේක බලන කාරණා අතර ලකුණු දෙනකොට වැදගත්ම කාරණයක් තමයි මේ මුළු පිටු ගානම ලියලා තියෙන්නේ මාත්‍රිකාවට අදාළවද පිටු 50ක් 100ක් ලියන්න පුළුවන් නමුත් මාත්‍රිකාවෙන් පිටනම් එක ලකුණක්වත් හම්බ වෙන්නේ නැහැ. ඒතර මාත්‍රිකාවෙන් පිට ලියවෙන්නේ කොහොමද? හිතන හිතන එක ලියනවා. හිතන හිතන එක ලියන්න ගියාම අපේ හිතේ ස්වභාවය අනුව මාත්‍රිකා 100ක් ගැන ඒ රචනෙ ලියලා ඇති. එක මාත්‍රිකාවක් ගැන නෙමෙයි මාත්‍රිකා එනේනේව ගැන ලියලා තියෙනවා. හිතන හිතන එක ලියලා තියෙනවා. ඒතර මාත්‍රකාවට අදාළව රචනයක් ලියවීමේ දක්ෂතාවය මොකද්ද? කෙනෙකුට පුළුවන් වෙනවා හිතෙනවා හිතන එක වළක්වන්න බෑ. එයාට අම්මා ගැන හිතෙනවා, තාත්තා ගැන හිතෙනවා. මාත්‍රකාව ශ්‍රී ලංකාවේ අනාගතය වෙන්න පුළුවන්. හැබැයි උදේට කාපු දේ හිතෙනවා ඒ හිතුණා කියලා උදේට මම පාන් කෑවා කියලා ශ්‍රී ලංකාවේ අනාගතය කියන මාතෘකාව යටතේ ලියන රචනෙට එයා ලියන්නේ නැහැ. එයා දන්නවා මේක මේ රචනයක අදාළ දෙයක් නෙමෙයි. හැබැයි ඒක හිතන එක වළක්වන්න බෑ. උදේට මොනවද කෑවේ කියලා හිතන එක වළක්වන්න බෑ. හිතුණට ඒක සිටිවිල්ලක්. ඒ සිටිවිල්ල මේ මම ලියන රචනයට කොහෙත්ම අදාළ නැහැ. අදාළ නැත්නම් එයා ඒ සිටිවිල්ල මේ රචනයේ කොටසක් බවට පත් කරන්නේ ඒක එතනින්ම අත්හැරලා දානවා. දෙනේන සිටිවිලි එහෙමයි. බලනවා මේක මාත්‍රිකාවට ගැලපෙනවද නැද්ද? ගැළපෙනවා නම් රචනෙට එකතු කරනවා නොගැළපෙනවා නම් එන්නම අතහැරලා දානවා. අන්න සිහියෙන් අපි කරන්නේ එයයි. මේ සිතිවිලි එන එක නවත්තනවා නෙමෙයි. දාහක් ගැන හිතෙන්න පුළුවන් අපිට. හැබැයි ඒ දාහ ගැනම අපි හිතන්නට යන්නේ නැහැ. අඳුනාගන්න මෙය මාත්‍රිකාවට අදාළද? මෙය භාවනාවට අදාළද? මෙය මා මේ පාඩම් කරන එකට අදාළද? අදාළ නැත්නම් ආවට කමක් නෑ ආව වගේ මෙයාට යන්න ඇතින්. ඒ යෑම තුළ ඕනතරම් සිටිවිලි එයි. අදහස් එයි හැබැයි ඒ අදහස් ඔහි එතනම එතනම එතනම නැති වෙලා යයි. අන්න එකඟ වූ මනස කියන්නේ ඒකාග්‍රතාවය කියන්නේ ඒබඳු වූ මානසික ස්වභාවයකට විවිධ අදහස් තියෙයි. හැබැයි ඒ එනේන අදහස් හැම එකක්ම ක්‍රියාත්මක කරන්න යන්නේ කෙනෙක්. එයා තීරණය කළා නම් මේ වෙලාවේ මම කරන්නේ මේ දේ කියලා ඊට අදාළ නැති කිසිම අදහසකට එයා ඉඩ දෙන්නේ නැහැ. අදහස් තේ. අදහස් එන එක නතර කරන්න යන්නේ ඒක අවශ්‍ය නැහැ නතර කරන්න. හැබැයි ඒ එන කිසිම අදහසක් නෙමෙයි රචනා ලියන්න යන්නේ. තමන්ගේ මූලික රචනයට එකතු කරන්න හදන්නේ ඔය හිතන හැම මනස්කාරයක්. අතරමං වෙන්න යන්නේ සිතවිලි අතර. ඒ සිතවිලි අඳුනා ගැනීම අඳුනාගෙන අතහැරලා දාන්න. සිතවිලියේ එන එක අඳුනාගන්න අතාරින්න අතාරින්න අතාරින්න අන්න එතනදී එහෙම අපිට සිතවිලි අඳුනගෙන අතාරින්න පුළුවන් නම් අවධානය ආපෞයයි මූලික මාතෘකාවට හුස්ම ඇතුල් වීමට හුස්ම පිටවීමට එතනදී මොනවද කරන්නේ? අන්න අපි හිත කියලා කියනවා නම්, මනස කියලා දෙයක් ගැන කතා කරනවා නම් නැත්තම් මේ සිතිවිලි සිටීම කියන එක ගත්තාම අපිට කියන්න පුළුවන් මුළු හිතම භාවනා කරනවා කියලා. එතන නෑ ඊයේ ගැන හිතන කෙනෙක්, හෙට ගැන හිතන කෙනෙක්, කෑම ගැන හිතන කෙනෙක්, සල්ලි ගැන හිතන කෙනෙක්, වියදම් කරන එක ගැන, ඉදිරි කරන එක ගැන, හම්බ කරන එක ගැන හිතන කෙනෙක් නෑ. හිත මුදල් කියන යෝජනාවයි ඒක වළක්වන්න බෑ. මේ දෙකේ වෙනස අඳුනගන්න. හිත මුද හිත මුද හිත මුද කියන යෝජනා හැම පැත්තෙම සිතිවිලි විදිහට ඔබ තුලට එයි. ඔබට ඇහෙයි. මේ සිතිවිලි කෑ ගහලා කියනවා ඇහෙයි. ඇස් දෙක වහගත්ත ගමන්ම හුස්ම දිහා බලන්න පටන් ගත්ත ගමන්ම හැම පැත්තෙන්ම මේ සිතිවිලි කෑ ගහලා මුර ගහලා කියයි. අපි අර දේ ගැන හිතමුද මේ දේ ගැන හිතමුද? හැබැයි ඔබ සිටින්නේ සිහියෙන් නම් අවධානයෙන් නම් සතියෙන් නම් තියෙන්නේ ඒ කියන ඒවා අහගෙන අතහැරලා ගන්න. ඒව බාර ගන්න යන්න එපා. හා කියන්න යන්න එපා ඔය කිසිම සිතිවිල්ලකට. හා කියපු ගමන්න අන්න ඒක තමයි පාස්වර්ඩ් එක මේ හිත දුවන්න. නිකම්ම හිත දුවන්න බෑ. ඒකට අවශ්‍යයි මුරපදයක්. මොකන්ද මේ මුරපදේ? ඔය එනේන හැම අදහසකටම අපි හා කියන්නට ඕනේ. ස්ථිර කරන්නට ඕනේ. යෝජනාවක් ආවට බෑ. කතා කරන්න ඒක ස්ථිර කරන්නට ඕනේ කවුරු හරි. ඒ සිතවිලි කරන්නේ විවිධ යෝජනා ඉදිරිපත් කිරීමයි ස්ථිර කිරීමේ වගකීම තියෙන්නේ ඔබේ අතේ මගේ අතේ. ඉතින් අපිට සීය නැති වෙච්ච ගමන් මේ තත්පරයෙන් තත්පරේන নানা ප්‍රකාර විකාර හැම සිතිවිලි කියන යෝජනාවක්ම අපි ඉස්තිර කරනවා. ඒක මතකව අපි ඉස්තිර කරනවා. හැබැයි ඉස්තිර කළා අපිට මතක නැහැ මීට කලින් මොන සිතිවිල්ලද මම ස්ථිර කරේ ඊට කලින් මොන සිතිවිල්ලද එන්නේ එන සිතිවිල්ල ස්ථිර කරමින් ඒ හා කියමින් අපි ඒ සිතිවිලිත් එක්ක ඔහේ අතරමං වෙනවා ඒ නිසා භාවනාවේදී සිතිවිලි එනකොට අවදියෙන් ඉන්න ඒ සිතිවිලි මොනවද කියන්නේ කියලා අහගන්න කොළඹ ඕන හැටි දකින්න හා කියන්න යන්න එපා හා කියන්න අවශ්‍ය නැහැ. ඒවා තරහ වෙන්නේ නැහැ. හා කියන්න ඕනේ නැහැ. ඔහි ඉන්න නිහඬව. ඒ නිහඬතාවය තුළ සිහියෙන් නිහඬව සිටීම තුළ කවුරු හරි ඇවිල්ලා ගමනක් යන්න දෙන්න කිව්වහම අපි hina වෙලා නිහඬව ඉන්න පුළුවන්. ඒ නිහඬතාවය තුළ ඇත්තටම මේ යෝජනාව එහෙම්මම මැකිලා යනවා. ඒකට පණ නැහැ. ස්ථිර නොවුණු යෝජනාවකට නැහැ පණක් ක්‍රියාත්මක වෙන්න. නැහැ නීතිමය බලයක්. අධිකාරි බලයක් නැහැ ස්ථිර නොවුණු යෝජනාවක් ක්‍රියාත්මක කරන්න. අඳුම ගානේ සාකච්ඡා කරන්නවත්. ඒ தත්ත්වෙම තමයි මේ මනසටත් තියෙන්නේ. ඒ සිටිවිලි වලට ඔක්සිජන් දෙන්න යන්න එපා. ඒවට කිහිලි කරු සපයන්න එපා. මේ ඇවිල්ලා යන්න හරි. ආව විදිහටම යන්න හරි. තරහෙන් නෙමෙයි. අපි එන්න කිව්වේ නෑ. ඒවා එනවා. ඇවිල්ලා යන්න ආරෙන්න. හැබැයි අපි ඒවත් එක්ක යන්නේ නෑ. අන්න එතනදී දුවන්නේ නැති හිතක් කියන්නේ මොකක්ද කියන එක පිළිබඳ අත්දැකීමක් අපට ලැබෙයි. 아무තු දෙයක් නෙමෙයි. සිතිවිලිත් එනවා. ඒක නතර වෙලා නෙමෙයි සිතිවිලි එනවා. හැබැයි ඒ සිතිවිලි කොච්චර ආවත් අපි ඒ සිතිවිලි පස්සේ දුවන්නේ නැහැ. ශබ්ද ඇහෙනවා හැබැයි ඇහෙන ශබ්ද ගැන අපි හිතන්න යන්නේ වගේ සිතිවිලි එනවා ආවට අපි ඒව ගැන හිතන්න යන්නේ අපි හැම වෙලේම ආපහු ආපහු ආපහු වෙනවා ආස්වාදයට ප්‍රස්වාදයට ආස්වාදයට ප්‍රස්වාදයට ආයෙත් සිතිවිල්ලක් ඇවිල්ලා කියයි අපි හැන්දෑවට ඇවිදින්න යන එක ගැන හිතමුද? අපි ඒක අහනවා. අහලා එයාට යන්න හරින. අපි මොනවද කියන්නේ? හා කියන්නේ යන්නේ. ආයෙ අපි බලන හුස්ම එනවාද යනවා. එනවාද යනවා. අන්න එතනදී ආස්වාස ප්‍රස්වාස කෙරෙහි අවධානයෙන් සිටීමට විරුද්ධ වෙන්නේ නැති මනසක් එතන ඇති වෙනවා. නැත්තම් හැම වෙලෙම අපි කරන දෙයට විරුද්ධ මනසක් තමයි කියන්නේ මේ අපි කියන මේ එකම මනස ඇතුලේ අපි කියන්නේ සමූහයක් කියන වචනයක් ඒ වගේ එකම මනස කියන එක ඇතුලේ ඉන්න හැම දෙනාම විරුද්ධයි අනිත් කෙනා කරන දේ. ඒක තමයි විචිරිච්ඡ මනසක ස්වභාවය, සාමිය නැති මනසක ස්වභාවය. දැන් මෙතනදි වෙන්නේ විරුද්ධ වීමක් නැහැ. කෙරෙන්නේ එක කාර්යයයි. මොකද්ද? එක්ක ඇවිදිනවා, එක්ක කෑම කනවා, එක්ක පොතක් බලනවා, ඇහුම්කන් දෙනවා, නැතිනම් හුස්ම ඇතුල් වීම පිටවීමට අවධානයෙන් සිටිනවා, එපමණයි. වෙන කොහේවත් යන්නේ නැහැ. මෙන්න මේ ඒකාග්‍රතාවය එන යන සිතිවිලිත් එක්ක අත්දකින්නට පුළුවන් ඔබටත් මටත්. එහෙම නැතුව අපි අර භාවනා නොකර අර මතයකට ගියොත් ඒකාග්‍ර මනසක් කියන්නේ සිතිවිලි එන්නේ නැති හිත දුවන්නේ නැති ස්වභාවයක් කියලා එය කවදාවත් අත්දකින්න ලැබෙන්නේ නැහැ. නිසා භාවනාවට එන්න ඔය හැම දෙයකටම තමන්ගේම අත්දැකීම් වලින් භාවනාවෙන්ම අර්ථකථනයක් සපයා ගන්න. ප්‍රායෝගික අර්ථකථනයක්. ඒතර හිත දුවනවා කියන්නේ මොකද්ද? අපීට ප්‍රායෝගික අර්ථකථනයක් දුන්නා එහෙමනම් එකඟ වූ මනසක් කියන්නේ මොකද්ද? එයක් ප්‍රායෝගික දෙයක්. එය දුවන්න කියමු. දුවන්න එන්න කියන කිසිම සිතිවිල්ලක් එක්ක අපි දුවන්නේ නැහැ. ඒ සිතිවිලි ඇවිල්ලා අපි මෙතනම ඉන්නවා. අන්න ඒ සිත ඇතුලේ ගැටුමක් නැහැ. ඒ පුද්ගලයා තුල නැහැ එකිනෙකට විරුද්ධ ස්වභාවයක් විදුරු මනසක් නැහැ බලන්න ඔය කන්නඩියක් ඉස්සරහට ගිහිල්ලා හිටගත්තාම ඔබේ සම්පූර්ණ රූපෙම එකක් විදිහට පේනවා එක රූපයයි පේන්නේ ඒක තමයි ඒකාග්‍ර ස්වභාවය කියන්නේ එකයි එතන තියෙන්නේ හැබැයි බලන්න මේ කන්නඩිය පොඩ්ඩක් හරි විඳිලා නම් ඊට පස්සේ බලන්න නහයවල් එක තුනක් වෙනේ හයක් හතක් වෙනේ අත් මහ ගොඩක් වෙනේ දෙවි කෙනෙක් වගේ රූපයක් පෙනේ. ඒක තමයි බිඳුණු කන්නදීක ස්වභාවය. ඒකේ නෑ එක එකඟතාවයක්. කන්නදී එක කෑල්ලක් විදිහකට වැඩ කරනවා අනිත් කෑල්ල තව විදිහකට වැඩ කරනවා. එයා දන්නේ අනිත් පල්ලහ කෑල්ල කොහොමද කන්නඩිය වැඩ කරන්නේ? එයා දන්නේ වම් පැත්ත කොහොමද වැඩ කරන්නේ? වැඩකුත් නෑ. ඒ කන්නඩියේ හැම කෑල්ලක්ම තම තමන්ට ඕනේ විදිහට ආලෝකය පරාවර්තනය කරනවා ප්‍රතිබිම්බ හදනවා මහ විකාරයක් ඊට වඩා විකාරයක් මිත්‍රවරුනි ඔබේ මගේ මේ විසිරුණු සිතිවිලි විසින් කරනවා ඊට වඩා විකාරයක් ඉතින් ඒකේ සිතිවිලි වලට වැටෙන කිසිම දෙයක් ඇත්ත නෙමෙයි බොරුවක් අර මිදිච්ච කන්න දෙකින් පේන දේ කොච්චර බොරුවක්ද ඊට වඩා බොරුවක් තමයි මේ විසිරුණු එකඟ නොවුණු සිතිවිලි විසින් කියන දේවල් එතකොට අපිට මේ පේන දේ, ඇහෙන දේ, ওই හැම දෙයක්ම ওই සිතිවිලි විදිහින් තීරණය කරන්නේ. අපේ මුළු ලෝකයම අන්තිමට බැලුවාම අපේ මනසේ වැටෙන ප්‍රතිබිම්බයක්නේ. ඒ ප්‍රතිබිම්බේ මහ විකාරයක්. අපිට පේන ලෝකයක් විකාරයක්. අපිට පේන මිනිස්සුත් විකාරයක්. අපිවත් විකාරයක්. අන්තිමට බැලුවාම Taman කියන්නේ විකාරයක්. මක් නිසාද Taman කියන්නේ මේ කෑලි කෑලි කෑලි වලට කොපමණ කෑලි වලට කැඩුනද කියන්න බැරි කන්නඩියක වැටෙන ප්‍රතිබිම්බ ගොඩාක් විතරයි මම කියලා කියන්නේ. අන්න ඒ නිසා නොබිඳුණු කැඩපතක් බවට තමන්ගේ අභ්‍යන්තරය අත්තර ගැනීමකුයි මේ භාවනාවෙන් කරන්නේ. අන්න එතනදී විදුණු නැති මනසට විදුණු නැති සිතුවිලි විද්‍යාත්මක බලයකට අපේ මගේ අභ්‍යන්තරේ ක්‍රියාත්මක වුණොත් අන්න ඒ වෙලාවේ ඇහෙන දේ, පේන දේ, හිතෙන දේ ඒ පවතින ආකාරයෙන්ම අපිට අත්දකින්නට ලැබෙයි. ඒ නිසායි මේ එකඟ වූ සිතට තමයි ඇති සැටිය පේනවා කියලා ධර්මයේ තියෙන්නේ. සමාහිතෝ හෝති යතහ භූතං ඥානාති පස්සති. සමාහිත ඒ කියන්නේ මේ බිඳිලා නැති සමගියුණු හිතට තමයි යතහ භූතය පවත්නා ස්වභාවයේ ඇති කැටිය ඥානාති දැනගන්න පුළුවන් වෙන්නේ පස්සති දකින්න පුළුවන් වෙන්නේ එතෙක් අපිට පේන්නේ හැම වෙලෙම විකාර ගොඩක් Taman කියලා පේන්නේ විකාර ගොඩක් අනුන් කියලා පේන්නේ විකාර ගොඩක් එතකොට මේ එකඟතාවයක් අපිට කරගන්න පුළුවන් ප්‍රායෝගික දෙයක් එකඟු මනසින් එකඟු සිටිවිලි වලින් ලෝකෙ දිහා බලන එකක් ඊටාම ප්‍රායෝගික දෙයක්. අන්න ඒ ක්‍රියාවලියටයි සමත භාවනාව සහ විදර්ශනා භාවනාව කියලා කියන්නේ. ඒ ප්‍රායෝගික අර්ථකථනය පදනම් කරගෙන අපි බලමු ඒක පුළුවන්ද භාවනා කරන්න කියලා. Thank you.